ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ හැලුම් මහර දෙකතන බවුන්සිප් මානසික සුවසෙවන වාසී පූජ්‍යපාද ඔක්කම්පිටියේ සාරද ස්වාමින්ද්‍රයන් වහන්සේ ධර්මදේශනාවේ දායකත්වයේ දරන පින්වතුන් ස්වාත් අද ධර්මදේශනාවෙන් පහදා දෙන්නට සෝවාන් ඵලය නම් කුමක්ද? සංයුත්නිකායේ සෝතාපට්ටි සූත්‍ර දේශනාව ඇසුරින් අද ධර්මානුශාසනාව. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්දම්මන් මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්කදන් ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා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 වේදනෝපාදානක්ඛන්தோ සංඤෝපාදානක්ඛන්தோ සංකාරෝපාදානක්ඛන්தோ විඥානෝපාදානක්ඛන්தோති සාදු සාදු සාදු ධර්ම සේවනාබිලාසී ධර්මකාමී සත්වරස කාරුණික පින්වත්නි ඉතින් පින්වත් ඔබට අප දේශනා කරන්නට බලාපොරොත්තු වන්නේ අපගේ ශාන්තිනායක තථාගත බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතලා දේශනා කරන්නට යෙදුන උතුම් සූත්‍ර දේශනාවක් මේ දේශනාවේ නම සෝතාපන්න සූත්‍රයයි සංයුත්ත නිකායේ තුන්වෙනි කොටසේ අන්ත කියන වර්ගයට ඇතුළත් සූත්‍ර දේශනාව ඒ දවස්වල අපේ භාග්‍යතුන් වහන්සේ වැඩ වාසය කළේ සවැත් නුවර ජේතවනාරාමේ එදා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා මතලා මේ විදියට දේශනා කරනවා පංචමානි භික්කවේ උපාදානස්කන්ධා පින්වත් මහණෙනි මේ උපාදානස්කන්ධ පහක් තිබෙනවා කතමේ පංච කවර පහක්ද යත් සේයතිදං ඒ කියන්නේ රූපෝ උපාදානස්කන්ධෝ වේදනෝ උපාදානස්කන්ධෝ සංඤෝ උපාදානස්කන්ධෝ සංකාරෝ උපාදානස්කන්ධෝ විඥානෝ උපාදානස්කන්ධෝ කියලා රූප උපාදානස්කන්ධය වේදනා උපාදානස්කන්ධය සංඥා උපාදානස්කන්ධය සංස්කාර උපාදානස්කන්ධය විඥාන උපාදානස්කන්ධය යන පහයි. යතෝකෝ භික්කවේ අරිය ශාවකෝ ඉමේසං පංචන්නං උපාදානස්කන්ධානං සමුදයංච අත්තගමංච ආස්සාදංච ආදීනවංච නිස්සරණංච යතා භූතම් පජානාති අයං උච්චති භික්කවේ අරිය ශාවකෝ සෝතාපන්නෝ අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ පින්වත් මාණනි යම් දවසක ආර්ය ශාවකයා ඔය පංච උපාදානස්කන්ධයේ හට ගැනීමත් නැතිවීමත් ආස්වාදයට ආදීනවයත් නිස්සරණයත් ඒ වූ ආකාරයෙන්ම මනා ප්‍රඥාවෙන් අවබෝධ කරනවා නම් මහණෙනි මේ ආර්ය ශාවකයාට තමයි සෝවාන් වුණ කෙනා අපායෙහි නොවටෙන කෙනා නිවන් අවබෝධය පිහිට කරගෙන ඉන්න කෙනා කියලා කියන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. කොට යම් පුද්ගලයෙක් සෝතාපන්න භාවයට පත් වුණා නම් ඒ සෝවාන් ඵලයට පත්වෙච්ච ඒ සෝතාපන්න ආර්ය ශාවකයා විසින් ධර්ම පහක් මනා ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නවා. ඒ තමයි මේ පංච උපාදානස්කන්ධයේ සමුදය ඒ වගේම මේ පංච උපාදාන ස්කන්ධයේ අස්තගමය නිරෝධය ඒ වගේම මේ පංච උපාදාන ස්කන්ධේ ආස්වාදය ආදීනවය නිස්සරණය කියන මෙන්න මේ පහ අවබෝධ කර ගැනීම තමයි සෝතාපන්න භාවයට පත්වීම කියලා කියන්නේ. කොට අපි බලමු මේ සූත්‍ර දේශනාවේදී මේ කරුණු පහක් පිළිබඳ දේශනා කළා සමුදය හස්තගමය ආස්වාද ආදීනව නිස්සරණ කියන මේ පහ මේ පිළිබඳ අපි ටිකක් විමසලා බලමු බුද්ධ දේශනා ඇසුරින් කොහොමද භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරලා තියෙන්නේ කියලා අපට බොහෝ සූත්‍ර දේශනා තුළ මේ කන්ද සංයුත්තේදී දකින්ට ලැබෙනවා බුදුරජාණන් වහන්සේ මේ කාරණා පිළිබඳ විග්‍රහ කරලා තියෙන ආකාරය උදාහරණයක් ඇටියට අපි ගත්තෙත් කන්ද සංයුත්තේ උපාදාන පරිවත්ත කියන සූත්‍ර දේශනාවේදී මේ කාරණා පහ පිළිබඳ වැඩි විස්තරයක් එහි සඳහන් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ පංච උපාදානස්කන්ධය ඒ හට ගැනීම පිළිබඳව එහි රූපය හටගන්නේ රූපේ සමුදයට හේතුව භාගතුන් වහන්සේ දේශනා කරනවා ආහාර සමුදය රූප සමුදයෝ කියලා ආහාරයෙන් තමයි මේ රූපය සමුදේ වන්නේ සමුදේ කියන්නේ හට ගැනීම හට ගන්න පැත්ත කොට මේ ආහාර කිව්වාම අපට සාමාන්‍යයෙන් මතක් වෙන්න පුළුවන් කන මොන කන බොන දේවල්ද කියලා. නමුත් අපට සංයුත්ත නිකායේ දෙවෙනි කොටසේ අபிසමයේ සංයුත්තේ වගේ බලනකොට එහිදී බුදුරජාණන් වහන්සේ ආහාර හතරක් පිළිබඳව දේශනා කළා. ඒ තමයි කබලින්කාර ආහාරය, පස්ස ආහාරය, මනෝ සංචේතන ආහාරය විඥාන ආහාරය කියලා. එතකොට මේ ආහාර හතරටම හේතුව හැටියට දේශනා කළේ තණ්හාවයි. එතකොට ඒ වගේම පුන්නමාන සූත්‍රයේදී වගේ දේශනා කරනවා මේ පංච උපාදානස්කන්ධයට මුල ඡන්දයයි කියයි. එතකොට දුකටත් මුල ඡන්දේ බව විවිධ සූත්‍ර දේශනා තුළ අපට මොන ගහනවා ඡන්දෝයි මූලං දුක්ඛස්ස කියලා. එතකොට මේ ආහාර සමුදයෙන් ආහාරය හේතු කරගෙන තමයි රූපය සමුදේ වන්නේ. රූප හටගන්නේ. ආහාර නිරෝධයෙන් තමයි රූපය නිරුද්ධ වන්නේ. කොට ආහාර හේතු කරගෙන රූපය සමුදේ වෙනවා. ආහාර නිරුද්ධ වෙනකොට රූපය නිරුද්ධ වෙනවා. එතකොට මේ රූපේ හට ගැනීමට ආහාරය තමයි හේතු වන්නේ. ඊළඟට වේදනාවේ සමුදය වේදනාව හට ගැනීමට හේතුව ස්පර්ශයේ හැටියටයි බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරලා තියෙන්නේ පස්ස සමුදය වේදනා සමුදය. එතකොට අපි යම්කිසි විඳීමක් ඇති කරගන්නවද අප තුළ විඳිනවද ඒ සියල විඳින් ස්පර්ශයෙන්මයි හටගන්නේ කොට ස්පර්ශය ගත්තාම ඒක හය ආකාරයකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චේමේ භික්කවේ චේතනා කායා කියලා එතකොට මේ චේතනා කාය රාශි හයක් තිබෙන බව දේශනා කළා එතකොට මේ ස්පර්ශ කාය හයක් තියෙන බව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. චේමේ භික්කවේ පස්ස කායා කියලා. එතකොට එහිදී දේශනා කරනවා චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියන මේ හය ආකාර ස්පර්ශයෙන් තමයි විඳීමක් හටගන්නේ. කොට මේ වේදනාව. ඒක වේදනාවට හේතුව ස්පර්ශයයි. කොට ඒ ස්පර්ශය හේතුවෙන් වේදනාව හටගන්නවා. ඒ ස්පර්ශය නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වෙනවා. ඊළඟට සංඥාව හටගන්නේ ස්පර්ශයෙන්මයි. පස්ස සමුදයා සංඥා සමුදයෝ. සංඥාව ගත්තත් සංඥාව කියලා කියන්නේ හඳුනා ගැනීම. ඒ හඳුනා ගැනීම අපට අප තුළ හය ආකාරයකට ක්‍රියාත්මක වෙනවා. ඇස මුල් කරගෙනත් අපි හඳුනා ගන්නවා. කන මුල් කරගෙනත් අපි හඳුනා ගන්නවා. නාසය මුල් කරගෙනත් අපි හඳුනා ගන්නවා. දිව මුල් කරගෙනත් අපි හඳුනා ගන්නවා. කය මුල් කරගෙනත් මනස මුල් කරගෙනත් අප හඳුනා ගන්නවා. ආන්ගේ හඳුනා ගන්නා උද්දේ තමයි සංඥා කියලා කියන්නේ. ඔතේ සංඥාවක් හටගන්නේම ස්පර්ශයෙන්මයි පස්ස සමුදය සංඥා සමුදය. ඔතේ ස්පර්ශය නිරුද්ධ වීමෙන් සංඥාවත් නිරුද්ධ වෙන බව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පස්ස නිරෝධා සංඥා නිරෝධෝ කියලා. ඊළඟට සංස්කාර සංස්කාර හටගන්නේ චේතනා හටගන්නේ ස්පර්ශයෙන්මයි. පස්ස සමුදයා සංකාර සමුදයෝ. පස්ස නිරෝධා සංකාර නිරෝධෝ. ස්පර්ශයෙන් සංස්කාර හටගන්නවා. ස්පර්ශ නිරෝධයෙන් සංස්කාර නිරුද්ධ වෙලා යනවා. එතකොට මේ ස්පර්ශය ඇතිතන වේදනාවත් හටගන්නවා සංඥාවත් හටගන්නවා සංස්කාර නම් වූ චේතනා සිතවිලිත් හට ගන්නවා. කොට මෙන්න මේ තුනටම මුල ස්පර්ශයේ බව දහමේ සඳහන් වෙනවා. අපේ දේශනාවල සඳහන් වෙනවා චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති කියලා. එතකොට මේ ඇසත් රූපයත් ප්‍රත්‍ය කරගෙන චක්කු විඥානය හට ගන්නවා. එතකොට මේ ඇසත් රූපයත් විඥානයත් එක්ව යෑමම තමයි ස්පර්ශය කියලා කියන්නේ. ඒ ස්පර්ශය තුළින් ඊළඟට වින්දනයක් හට ගන්නවා වේදනාවක් ඇති වෙනවා. කොට විඳින්නේ යමක්ද එය හඳුනා ගන්නවා. හඳුනාගන්නේ දේ අනුව විතර්ක කල්පනා ගොඩනගනවා. ඉතින් මේ තමයි මේ වේදනා සංඥා සංකාර කියන මේ ධර්මයන් සමුදේ වීම. එතකොට ඒ ස්පර්ශය නිරුද්ධ වීමෙන් ආංගේ වේදනා සංඥා සංකාර නිරුද්ධ වෙන බවත් අප දැනගන්න ඕන. ඊළඟට දේශනා කරනවා නාම රූප සමුදය විඥාන සමුදයෝ කියලා. එතකොට මේ නාම රූප සමුදේ වීමෙන් තමයි විඥානයක් හටගන්නේ ඇති වෙන්නේ. එතකොට නාම රූප පත්‍ය සලායතනං කියලා අපට පටිච්ච සමුප්පාදයේ තුල මුණ ගැහෙනවා. එතකොට මේ ඇස පිළිබඳ නාම රූප නාම රූප කියනකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරත් ඊළඟට පස්ස වේදනා වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියන පහත් තමයි නාම. කොට මෙන්න මේ නාම ධර්ම රූප ධර්මات මුල් කරගෙන තමයි චක්ක විඥානයක් හටගන්නේ. කොට ඇස පිළිබඳ නාම රූප සකස් වුණාම තමයි චක්ක විඥානයක් හටගන්නේ. උන චක්ක විඥානයක් හටගන්න ගැනීම නිසා තමයි අපට රූපය පිළිබඳ දැනීමක් ඇතිවන්නේ. මම ඉන්නවා මට බාහිර ලෝකේ තියෙනවා කියලා අපට යම් දැනීමක් හටගන්නවා නම් ඇති වෙනවා නම් ඒ ඇති වෙන්නේම මේ විඥානයක් පහළ වීම නිසා ඊළඟට කන පිළිබඳ නාම රූප සකස් වීමෙන් සෝත විඥානයත් නාසය පිළිබඳ නාම රූප සකස් වීමෙන් ගාන විඥානයත් දිව පිළිබඳ නාම රූප සකස් වීමෙන් ජීවා විඥානයත් කය පිළිබඳ නාම රූප සමුදේ වීමෙන් කාය විඥානයත් මනස පිළිබඳ නාම රූප සමුදේ වීමෙන් මනෝ විඥානයත් ඇති වෙනවා. එතකොට මේ නාම රූප පත්‍යය විඥානං කියලා ධාම තුල අපට මොන ගැහෙනවා. කොට විඥාණයට හේතුව තමයි නාම රූපය. නාම රූපේ නිසා විඥාණය හටගන්නවා. ඒ නාම රූප ධර්මයන් නිරුද්ධ වීමෙන් විඥාණය නිරුද්ධ වෙනවා. එතකොට මේ එක විඥානයක් නෙමෙයි, එක රූපයක් නෙමෙයි. එක වේදනාවක් නෙමෙයි, එක සංඥාවක්, එක සංස්කාරයක්, එක විඥානයක් නෙමෙයි. මේක වැලක් හැටියට රාශියක් හැටියට තමයි හටගන්න රූපයක් හටගන්නවා නැති වෙනවා ආය රූපයක් හටගන්නවා නැති වෙනවා ওই විදිහට තමයි ඊළඟ වේදනාවත් එහෙම වේදනාව හටගන්නවා නැති වෙනවා ආය වේදනාව හටගන්නවා නැති වෙනවා ඒ වගේ මේක වැලක් විදිහට දිගට දිගට සිද්ධ වෙන දෙයක් සංඥා සංකාර විඥාන කියන එකත් එහෙමයි. ඔතන එකම විඥානයක් කියලා භාගතුන් වහන්සේ දේශනා කළේ නැහැ. එතකොට මේ විඥාණය ඇති වෙනවා නැති වෙනවා. එතකොට මේක දිගින් දිගට සිද්ධ වෙන නිසා මේක අපේ මේ රාශියක් හැටියට මේක අපට පේන්නේ නැති නිසා මේක අපි ඝන සංඥාවෙන් දකින නිසා අන්න අපි ඒක එකක් හැටියට ගන්න ගන්නවා වරදවා ගැනීමක් සිද්ධ කරගන්න. එතකොට මෙන්න මේ ස්කන්ධ පහම සමුදේ වෙන්නේ ආහාරයෙන් ස්පර්ශයෙන් නාම රූපයෙන් කියලා අපි දැනගන්න ඕන ඒ ආහාර ඒ ස්පර්ශයේ ඒ නාම රූපය නිරුද්ධ වෙච්ච තැන ඒ ධර්ම නිරුද්ධ වෙන බවත් අපි දැනගන්න ඕන ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ස්කන්ධ පහේම ආස්වාදය ඒ වගේම ආදීනවය ඒ වගේම නිස්සරණය මනාව අවබෝධ කරගන්නටත් ඕන එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආයමෙම සූත්‍රයේදී කෝනකෝ රූපස්සස්සාදෝ කෝ ආදීනවෝ කිං නිස්සරණං කෝ වේදනාය කෝ සංඥාය කෝ සංකාරාණ කෝ විඤ්ඤා විඤ්ඤාණස්ස අස්සාදෝ කෝ ආදීනවෝ කිං නිස්සරණං කියලා මානනේ මේ රූපයේ ආස්වාදය කියන්නේ කුමක්ද? නිස්සරණ ආදීන වේ කියන්නේ කුමක්ද? නිස්සරණය කියන්නේ කුමක්ද? ඒ වගේම වේදනාවේ, සංඥාවේ, සංස්කාරයේ, විඥානයේ ආස්වාදේ කියන්නේ කුමක්ද? ආදීනවේ කියන්නේ කුමක්ද? නිස්සරණය කියන්නේ කුමක්ද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යංකෝ රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං රූපස්ස අස්සාදෝ කියලා. මානනේ මේ රූපය නිසා අප තුළ යම් සතුටක් සොම්නසක් උපදිනවා නම් අන්න ඒක තමයි රූපේ ආස්වාදය. එනම් රූපය නිසා තමන් තුළ සතුටක් සොම්නසක් උපදිනවා නම් ඒක තමයි රූපේ ආස්වාදය. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආන්ගේ රූපය යං රූපං අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං අයන් රූපස්ස ආදීනමෝ කියලා යම් රූපයක් අනිත්‍ය නම් දුක් නම් විපරිණාම වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නම් ආන්න ඒක තමයි මහණෙනි රූපයේ ආදීනවේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම යෝ රූපස්මින් චන්දරාග විනයෝ චන්දරාග පහණ ඉදං රූපස්ස නිස්සරණං කියලා ඒ රූපේ පිළිබඳ යම් චන්දරාගයක් දුරු කෙරේ ඒ චන්දරාගයේ දුරු කිරීමක් ඇද්ද ප්‍රහාණය කිරීමක් ඇද්ද ඒක තමයි රූපේ නිස්සරණය කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළ රූපයෙන් මිදීම එතකොට මේ රූපේ පිළිබඳ යම් සතුටක් සොම්නසක් උපදිනවා නම් ඒක රූපේ ආස්වාදයයි ඒ රූපය අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නම් ඒක තමයි රූපේ ආදීනවය ආන් ඒ රූපේ පිළිබඳ යම් චන්දරාගයක් තියෙනවා නම් ඒක දුරු කිරීම ඒක ප්‍රහීන කිරීම තමයි රූපේ නිස්සරණය. ওই විදිහට වේදනාව පිළිබඳවත් සංඥා සංකාර විඥාන පිළිබඳවත් දේශනා කරනවා. ඒ වේදනාව පිළිබඳ යම් සතුටක් සොම්නසක් තියෙනවා නම් ඒක තමයි වේදනාවේ ආස්වාදය. ඒ වේදනාව අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නම් ඒක තමයි වේදනාවේ ආදීනවය. ඒ වේදනාව පිළිබඳ යම් චන්දරාගයක් වෙද්ද ඒ චන්දරාගය දුරු කිරීම ප්‍රහේන කිරීම ඒක තමයි වේදනාවේ නිස්සරණය ওই විදිහට විඥානයේ දක්වාම බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒතර මෙන්න මේ කිව්ව කාරණාව මෙන්න මේ ස්කන්ධ පහ පිළිබඳව එහි සමුදයත් නිස්සරණයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් ඒ වූ ආකාරයෙන්ම මනා ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තනම් යම් මොහොතක මේන්න ඒ ශාවකයාට තමයි කියන්නේ සෝතාපන්න ආර්ය ශාවකයා කියලා. එයා අපායට නොවටෙන ස්වභාවයෙන් යුක්තයි. නිවන පිහිට කරගෙන නිවන් අවබෝධය පිහිට කරගෙන ඉන්න කෙනා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. කොට අපට මොන ගැහෙනවා දැන් සෝතාපන්න භාවයේ පිළිබඳ කතා කරනකොට සෝවාන් ඵලයට පත්වීමෙන් ධම්මස පහළ වීමෙන් ධම්මචක්කුන් උදපාදි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ ධම්මස පහළ වීම කියලා කියන්නේ මෙන්න මේ ධර්මයන්ගේ සමුදය, නිරෝධය දැකීම. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන මේ දහම් න්‍යාය මේ ධර්මතාව දැකීමම තමයි සෝතාපන්න වීම ධම්මස පහළ වීම කියලා කියන්නේ යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං යං ධර්මයෝ හේතුන්ගෙන් ඇතිවෙද්ද ආං ඒ හේතුව නිරුද්ධ වීමෙන් ඒ ධර්මයෝ නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියන දැකීම තමයි ධම්මස පහළ වීම කියලා කියන්නේ. එහෙනම් හේතුන්ගෙන් හටගෙන එකයි අර යම් මේ සමුදය ධර්මය, Nirodha, සමුදය Nirodha දැකීම කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන සමුදය කියන්නේ හේතුව. උට හේතුවෙන් හටගන්න ධර්මයක් තමයි රූපය කියලා කියන්නේ. වේදනාව කියලා කියන්නේ සංඥාව කියලා කියන්නේ සංස්කාරය කියලා කියන්නේ විඥානය කියලා කියන්නේ මේ ස්කන්ධ පහම හේතුන්ගෙන් තමයි හටගන්නේ. හේතු නිරුද්ධ වී යාමෙන් නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. ආන් ඒ දකින කෙනා තමයි අන්න යා රූපේ ආස්වාදයේ තේරුම් ගන්නේ. රූපේ ආදීනවේ තේරුම් ගන්නේ. රූපේ නිස්සරණේ තේරුම් ගන්නේ. සමුදය, නිරෝධය දකින පුද්ගලයා. එතකොට මේ සමුදය නිරෝධය දකින්නේ නැතිව සමුදය නිරෝධය තේරුම් ගන්නේ නැතිව මේවායේ මේ ස්කන්ධ පහේ ආස්වාදය ආදීනමය නිස්සරණය තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ හේතුන්ගෙන් හටගන්න ධර්මයන් හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා යම් මොහතක මනා ප්‍රඥාවෙන් දැක්කනම් අවබෝධ කළානම් ආන්ගේ අවබෝධ කිරීම තුළ මෙන්න මේ කාරණාව ඔහු වටහා ගන්නවා තමන් තුලින් පච්චත්තං වේදිතබ්බෝ තමන් තුලින් ඒක දැක ගන්නවා ඒ ඥානවන්ත තනත්තා අපට මොන කියනවා රතන සූත්‍රයේදී සඳහන් වෙනවා සහවස්ස දස්සන සම්පදාය තයස්ස ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විතකින්චි තංච සීලබ්බතන් වාපි යදත්ත කිංචි කියලා. එතකොට මෙන්න මේ ධම්මස පහළ වීම ඒක තවත් විදිහකට ධාමේ සඳහන් වෙනවා දික්ත ධම්මෝ කියලා. නිවන දුටුවා කියලා සඳහන් වෙනවා සෝතාපන්න පුද්ගලයා නිවන දකිනවා. ඒ නිවන දැක්ක නිසා තමයි අර විදියට අර සක්කාය දිට්ඨි විදිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ ධර්ම තුන ප්‍රහීන වන්‍යන නිවන දැක්ක නිසා ditta ධම්මෝ ඒක හරියට උපමාවකින් කියනවා නම් ඝන අඳුරේ ඉන්න වෙලාවක අකුණක් ගහනවා ඒ අකුණක් ගහනකොට ඒ අකුණු පහළට එළියට පරිසරයේ දිස්වෙන්නාත් මෙන් දකින්නාත් මෙන් සෝතාපන්න පුද්ගලයා මොහතකට නමුත් නිවන දකිනවා. කොට නිවන කියන්නේ කුමක්ද කියලා ඔහු තේරුම් ගන්නවා. ditta ධම්මෝ patta ධම්මෝ පරියෝගහල්ල ධම්මෝ නිවනට බැස ගන්නවා කිමිද ගන්නවා කියලා දේශනා කළා. තින්න විතකිච්චෝ එතකොට ඒ පුද්ගලයාගේ සැක දුරවනවායි කිව්වා. තින්න විතකෙච්චෝ. විගත කතං කත කෙසේ කෙසේදයි තියෙන සැක සංකා කුකුස් දුරවනවා. දෙගඩියාවෙන් එතර වෙනවායි කිව්වා. විසරද භාවයට පත් වෙනවායි කිව්වා. එයාට ගුරු උපදේශයක් නොමැතිව වුණත් මේ ශාසනය තුළ රහත් භාවයට පත් වෙන්න පුළුවන් කියන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන ආරාධන සූත්‍රයේදී අර ඉහතින් සඳහන් කළ කාරණාවදී සඳහන් වෙන්නේ සහවස්ස දසන සම්පදාය තයස්ස ධම්මා ජහිතා භවಂತಿ. ඔහු ඒ කියන්නේ සෝවාන් පුද්ගලයා නිවන දැකීමෙන්ම ධර්ම තුනක් ප්‍රහීන වෙනවයි කිව්වා. මොනවද ඒ ධර්ම තුන? සක්කාය දිට්ඨි, විතිකින්චිතංච, සීලබ්බතන් වාපි අදත්ත කිංචි එතකොට ආංගේ සෝතාපන්න පුද්ගලයා සක්කාය දිට්ඨියත් විතිකිච්ඡාවත් සීලබ්බත පරාමාස කියන මේ ධර්ම තුනත් සෝවාන් පුද්ගලයා ප්‍රහීන කරනවා දුරු කරනවා සාමාන්‍යයෙන් අපේ සෝතාපන්න වීම ගැන කියනකොට කියන්නේ සක්කාය දිට්ඨි විතිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන දුර වීම තමයි සෝතාපන්න වීම කියලා අපේ සඳහන් කරන්නේ අපි කතා කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අර නිවන දැකීම නිසා සහ වස්ස දස්සන සම්පදාය යම් මොහතක ඒ නිවන දකිනවද තයස්ස ධම්මා ජහිතා භවಂತಿ ඒ නිවන දකි දකින නිසා දුර්වන ධර්ම තුනක් තමයි සක්කාය දිට්ඨි විදිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා කියන්නේ ඒක නිවන දැකීමෙන් වෙන දෙයක්. කොටාංග ඒක තමයි ditta ධම්මෝ කියලා කිව්වේ. ඒතර නිවන දැකීමෙන් තුල ආංගන තුන් සංයෝජනය දුර වෙනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ සංයෝජන තුන දුර වෙච්ච කෙනා ආයේ කවදාකවත් සතර අපායට වැටෙන්නේ නැහැ. ඒ වගේම ඔහු ධර්ම හයක් කරන්න අභව්‍යයයි කියලා සුදුසු නෑයි කියලා බුදුරජාණන් වහන්සේ ඒ ගාථාවේ අවසානට කියනවා. ඒ කියන්නේ සෝවාන් පුද්ගලයා අතින් පංච ආනන්තරීය කර්මය සිද්ධ වෙන්නේ නෑ. ඒ වගේම නැවත මිත්‍යා දෘෂ්ටියට වැටෙන්නේ නෑ. මෙන්න මේ කිව්ව ධර්ම 6 කරන්න අභව්‍ය. ඒ පුද්ගලයා ආයි කවදාවත් මේ සසර සතර අපායට නොවටෙන ස්වභාවයෙන් යුක්ත බව දේශනාවේ සඳහන් වෙනවා. අට්ඨානපාලියේදී බුදුරජාණන් වහන්සේ එතනදී කරුණු 9ක් ගැන දේශනා කළා තියෙනවා. මේ කරුණු 6ට සෝවාන් දුග්ගලයා කිසිම සංස්කාරයක් නිට්ටයයි කියලා දකින්නේ නැහැ, ගන්නෙ නැහැ. කිසිම සංස්කාරයක් සැපයි කියලා ගන්නෙත් නැහැ. කිසිම ධර්මයක් ආත්මයි කියලා ගන්නෙත් නැහැ. මෙන්න මේ ධර්මතාවන්ගෙන් යුද්ධ පුද්ගලයෙක් තමයි සෝතාපන්න පුද්ගලයා. ඉතින් ඒ සෝවාන් ඵලයට පත්වීම බොහොම වටිනා දෙයක් ඇටියට සක්විති රජකම ලබනවටත් වඩා මේ මහ පොළව දිනාගෙන මේ මහ පොළවටම අධිපතිභාවය ලබනවාටත් වඩා දිව්‍ය ලෝකයේ ඒ අධිපතිභාවය ලබනවාටත් වඩා සෝතාපන්න ඵලය උතුම් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ මොකද මහ පොළවේ චක්කවර්ති රජතුමා වෙලා මහ පොළව දිනාගෙන හිටියත් දිව්‍ය ලෝකේ අධිපතිභාවයට පත් වුණත් ඒකෙනා සතර අපායට වැටෙන ධර්මයන්ගෙන් යුක්තයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහ පොළවේ අධිපති වෙනවටත් වඩා දෙව්ලොව අධිපතිභාවය ලබනවාටත් වඩා සෝවාන් ඵලය උතුම් කියලා. මොකද සෝවාන් ඵලයට පත්වීමෙන් සෝවාන් පුද්ගලයා දුරු කරපු දුකත් දුරු කරන්න ඉතිරි වෙලා තියෙන දුකත් පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ විවිධ උපමා වලින් දේශනා කළා තියෙනවා. සෝවාන් පුද්ගලයා පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ගල් කැටයක් අතට අරගෙන මානෙනි මේ මාගේ අතේ තියෙන ගල් කැටයේද විශාල එහෙම නැතිනම් හිමාර පර්වත රාජයාද කියලා අහනවා. භික්ෂුන් වහන්සේලා දේශන මතක් කළේ සාමීනි ගල් කැටය බොහොම කුඩා නමුත් හිමාල පර්වතයේ අති විශාල විශාලයි කියලා ප්‍රකාශ කළාම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මාණනි සෝවාන් පුද්ගලයා දුරු කරපු දුක්ගල හිමාල පර්වතය වගේ කියනවා. දුරු කරන්න තියෙන දුක්ගොඩ දුක් මෙන්න මේ ගල් කැටේ තරම් කියනවා. ඒ වගේම යම් පුද්ගලයෙක් මොහොතට ඇඟිල්ලව බලා දිය බින්දු දෙක තුනක් ගොඩට ගන්නවද භික්ෂුවගෙන් ආන මානණයෙන් ගොඩට ගත්ත දිය බින්දු දෙක තුනද වැඩි මහා සාගරයේ තියෙන දිය කඳද වැඩි කියලා. භික්ෂුව කියනවා සාමීනි මහා මොහොතේ අති විශාල ජල කඳක් තියෙනවා ගොඩට ගත්ත දිය බින්දු දෙකටන බොහොම ස්වල්පයයි කියලා බාගතුන් වහන්සේට මෙද දේශනා කරනවා සෝවාන් පුද්ගලයා දුරු කරපු දුම්ගොඩ අන මහා මොහොත තියෙන ජලය වගේ කියනවා ඔහුට දුරු කරන්න ඉතුරු වෙලා තියෙන දුක් ටික අර ගොඩට ගත්ත දිය බින්දු දෙක තුන වගේ කියනවා. අනේ එහෙම විශාල භාග්‍යයක් මේ සෝතාපන්න ඵලයට පත්වීම තුළ තියෙනවා. ඇතැම් වෙලාවට මේ සමාජයේ සමහර අය හිතාගෙන ඉන්නවා දැන් Taman සෝවාන් වෙලා තමයි ඉන්නේ. සෝවාන් ඵලයට පත් වෙලා කියලා එහෙම හිතනවා කියන නැත්නම් මුදවියේ මේ සමාජයේ ඉන්නවා. අපි දැනගන්න ඕන යම් කෙනෙකුට හිතනවා නම් මම දැන් සෝවාන් කියලා අපි හිතන්න ඕන ඒක මිත්‍යාවක් කියලා. මොකද සෝවාන් පුද්ගලයාට හිතෙන්නේ නැහැ දැන් Taman සෝවාන් පුද්ගලයා කියලා. සෝවාන් පුද්ගලයා දකින්නේ මමත්වයේ මිත්‍යා මම කියන එක මිත්‍යාවක්. ඒක වරදක් කියන එක. ඒක වරදවා ගැනීමක් කියන එකයි දකින්නේ. එතකොට මේ මමත්වයේ කියන එක ගොඩ නැගෙන්නේ. සක්කාය දෘෂ්ටිය ගොඩ නැගෙන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ඇසුරු කරගෙන ගොඩ නැගෙන දෙයක්. ඒකොට මේ අනිත්‍ය රූපයක්, අනිත්‍ය වේදනාවක්, අනිත්‍ය සංඥාවක්, අනිත්‍ය සංස්කාරයක්, අනිත්‍ය විඥානයක් මුල් කරගෙන ඇති කරගත් දෙයක් තමයි මමය, මාගේ කියන හැඟීම. ඒතකොට යම් පුද්ගලයෙකුට හිතනවා නම් යම් රූපයක් යම් විඳීමක් යම් සංඥාවක් යම් සංස්කාරයක් විඥානයක් මුල් කරගෙන දැම්මම සෝවාන් කියලා ඒක මිත්‍යාවක් කියලා ඒක තමන්ගේ මුලාවක් කියලා දකින්න ඕන. එහෙනම් සෝවාන් පුද්ගලයා දකින්නේ මෙතන සකස් වෙන්නේම සමුදේ වෙන්නේම දුක මෙතන නිරුද්ධ වෙන්නේම දුකයි කියලා. එතන මෙතන මම කෙනෙක් මගේ කියලා දෙයක් මෙතන නෑ කියන එක දකිනවා. මෙතන සකස් වෙන්නේ උපදින්නේම දුක දුක්ඛමේව uppajjamanan uppajjati දුක්ඛං නිරුද්ධමානං නිරුද්ධති කියලායි සෝතාපන්න පුද්ගලයා දකින්නේ උපදින්නේම දුකමයි නිරුද්ධවන්නේ දුකමයි කියලා. අට අනාං ඒ දැක්ම ඇති වුණා නම් අන්න ඔහු සෝතාපන්නයි කියලා ඔහුට තේරුම් ගන්න පුළුවන්කම තියෙන නම යමෙක් හිතනවා නම් මම සෝතාපන්නයි මම දැන් සෝවාන් වෙලා ඉන්නේ කියලා ඒක යම් මුලාවක් වෙන්න පුළුවන්. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ ළඟට දවසක් දේවතාවෙක් ඇවිල්ලත් බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා සත්‍ය ආවිය ඕමට්ටෝ දයමානෝ මත්තකේ කාමරාගප්පහානාය සතෝ භික්ඛු පරිබ්බජේ කියලා සැටකින් පහර ලද්දකු මෙන්ද හිස ගිනිගත්කු මෙන්ද කාමරාගය ප්‍රහීන කරගන්න දුරු කරගන්න භික්ෂුව විසින් සිහියෙන් හැසිරිය යුතුයි කියලා කටයුතු කළ යුතුයි කියලා මේ దేవතාවා භාගතුන් වහන්සේට ප්‍රකාශ කළාම එතනදී අපේ බුදුරජාණන් වහන්සේ මේ దేవතාවට ඒ ගාථාවටම යා පදයක් එකතු කරලා සංශෝධනයක් ඇති කරලා දේශනා කරනවා සත්‍යාවිය ඕමට්ටෝ ඩයමානෝව මත්තකේ සක්කාය දිට්ඨි පහනාය සතෝ බික්කෝ පරිබ්බජේ කියලා සතකින් පහර ලද්දකමෙන්ද හිස ගිනි ගත්තකමෙන්ද සක්කාය දෘෂ්ටිය දුරු කරගන්න සිහියෙන් යුක්තව හැසිරිය යුතුයි කටයුතු කළ යුතුයි කියලා. මොකද අපිට තියෙන අභියෝගය කාමරාගය නෙමෙයි සක්කාය දෘෂ්ටිය දුරු කර ගැනීම. සක්කාය දෘෂ්ටිය දුරු කරගන්නේ නැතිව කාමරාගය දුරු කරගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් සක්කාය දිට්ඨිය විතිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ ධර්ම තුන දුරු කරගත්ත පුද්ගලයාම තමයි කාමරාගය දුරු කරන්නේ. ඒකට කාමරාගය දුරු කරන්න බෑ. මේ සක්කාය දෘෂ්ටි ආදී මේ ධර්මයන් දුරු කරගන්නේ නැතිව. ඒ නිසා මේ සක්කාය දෘෂ්ටිය දුරු කරගත්ත කෙනාටම තමයි බුද්ධ ශාසනය තුළ ඒ ධර්ම බුදුරජාණන් වහන්සේගේ ධර්ම රත්නේ සංඝ රත්නේ පිහිට ලැබුවා වෙන්නේ. ඒ නිසා තමන්ටම තමන් අත්තාය අත්නෝ නාතෝ කොහි නාතෝ පරෝසියා කිව්වාසේ තමන් විසින්ම තමන්ට පිහිට වේ යුතුයි අන් කවුරුන් විසින් අපට පිහිට වේද කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නට යෙදුන. ඉතින් ඒ නිසා මේ කාරණාවන් තේරුම් අරගෙන තම තමන්ගේ ජීවිතය තුළ ඒ උතුම් වූ ධර්මාභෝධය ඇති කරගන්න බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් වූ සූත්‍ර දේශනාවන් තුලින්ම තමන්ගේ ජීවිත අවබෝධය ඇති කරගන්න කටයුතු කරන්නට ඕන කියන බව සිහිපත් කර දෙමින් මේ දේශනාවමින් නිමා කරනවා හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් සාදු සාදු සාදු ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු නම් පරන්ති ධර්මානුශාසනාව පැවැත්වූ ගෞරවනීය දේශකයන් වහන්සේ හැලුම් මහර දෙකටන බවුන්සිට මානසික සුවසෙවන වාසී පූජ්‍යපාද කම්පිටියේ සාරද ස්වාමීන් වහන්සේ වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තවතවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිරුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා මේ සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සිල් දනාතම තෙරුවන් සරණයි.